අප සියලු දෙනා දැන් සූදානම් වෙන්නේ ඒ තමන්ගේ ජීවිතයට ප්‍රධාන ස්මරණීය වූ වටිනා පින්කම් රාශියක් සිද්ධ කරගෙන අවස්ථානුකූලව සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරගන්න. එනිසා හැම දිනාම බොහෝම වුවමනාවෙන් එතකොට බොහෝම ශ්‍රද්ධාවෙන් වමනාවෙන් මේ වෙලාවේදී මේ ධර්ම කරුණු ටික ශ්‍රවණය කරන්නට ඕනේ. විශේෂයෙන් මේ පින්වත්තුන්ගේ ධර්ම අවබෝධය සඳහා මම වටිනා සූත්‍රයක් මතක් කරනවා සංයුක්ත නිකායේ සූත්‍රයක් තියෙනවා ගද්දුලබද්ද සූත්‍රය කියලා. ගද්දුලබද්ද කියලා කියන්නේ ගම් වලින් බඳින ලද බල්ලා. එතකොට මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ යම් ගම් වලකින් බල්ලෙක්ව බැඳහම ඒ බල්ලා ඒ සුනකයා හිටගෙන හිටියොත් ඒ කනුව වටාම හිටගෙන ඉන්නවා. ඇවිදිනවා නම් ඒ කනුව වටාම ඇවිදිනවා. ඉඳගෙන ඉන්නවා නම් කනුව මුලම ඉඳගෙන ඉන්නවා. නිදා ගන්නවා නම් කනුව මුලම නිදාගන්නවා. ඒ කනුවෙන් තොර ඒ සතාගේ හතර ඉරියව්වක් පෙනෙන්නේ. කුමක් නිසාද? මේ කනුවක බැඳලා තියෙන නිසා. ඒ වගේ මේ ඉමක් කොනක් පරක් පෙරක් නැති අනවරාග්ගෝ සංසාර ගමනකේ දිලා තියෙන මේ සත්වයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ අසුතවත් ප්‍රපංචන තෙමේ ඉතින් ඉඳගෙන ඉන්නවා කියලා කියනවා නම් ඒ පංච උපාදානස්කන්ධයක්ම පරිහරණය කරනවා හිතගෙන ඉන්නවා කියනවා නම් පංච උපාදානස්කන්ධයක්ම පරිහරණය කරනවා ඇවිදිනවා කියනවා නම් නිදා ගන්නවා කියනවා නම් පංච උපාදාන ස්කන්ධයකින් පරිහරණය කරනවා කියලා. ඉතින් අපි මෙතෙන්දි තේරුම් කරගන්නට ඕනේ පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකක්ද කියන කරුණ. පංච උපාදාන ස්කන්ධය කියන ධර්මතාවය මොකක්ද කියලා තේරුම් ගත්තාම තමයි අපිට පුළුවන් මේ පංච උපාදාන ස්කන්ධයේ තියෙන උපාදාන ස්වභාවය දුරු කරලා මේ සතර දුක අවසන් කරන්න. අපිට ඒකෙදි මුලින්ම බුදුරජාණන් වහන්සේ දේශනා කළේ දුක ගැන පෙන්නලා ජාති දුක්ඛ, ජරා දුක්ඛ, ව්‍යාධි දුක්ඛ, මරණ දුක්ඛ, අපේ සංපයෝගෝ දුක්ඛෝ, පියේ විපයෝගෝ දුක්ඛෝ, යම් පිච්ඡ නලබති සම්පි දුක්ඛං සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධ දුක්ඛ එතකොට මේ සියලුම දුක් දුම්නස් තියෙන්නේ මොකද? පංච උපාදාන ස්කන්ධය. පංච උපාදාන ස්කන්ධය කියන්නේ මොකක්ද කියලා? යම් කිසි රූපයක් තියෙනවා නම් ඒ තමම ඒසු හමස්මින් නිමේසු අත්තා. මම මගේ මගේ ආත්මයයි කියලා හසු වෙලා තියෙන අපිට අරගෙන තියෙන රූපයක් තියෙනවා නම් මෙන්න මේ රූපෙට කියනවා රූප උපාදාන ස්කන්ධය. විශේෂයෙන්ම මේ කාම භවයේ සත්‍යයන්ට මේ රූපය ගැනයි ගොඩාක් බැඳීම තියෙනවා. ඊට පස්සේ වේදනා කියන්නේ විඳින බව, සංඥා කියන්නේ හඳුනන බව, සංකාර කියන්නේ හිතන බව, විඥාන කියන්නේ දැනගන්න. මේ හතර ස්කන්ධ මම මගේ මගේ ආත්මයයි කියලා ගත්තාම වේදනා උපාදාන ස්කන්ධය සංඥා උපාදාන ස්කන්ධය සංකාර උපාදාන ස්කන්ධය විඥාන උපාදාන ස්කන්ධය නමුත් මෙතෙන්දී එක කරුණක් අපිට ලබා ගන්නට ඕනේ එකම එක ස්කන්ධයක් අපි මම මගේ කියලා ගන්නකොට අනිත් හතරම මම මගේ ඉවරයි මොකද මේ ධර්මතා වෙන වෙනව පවතින්නේ නැහැ එක අවස්ථාවකට එක්වරයි උපදින්නේ. ඉතින් ඒ නිසා මේ ස්කන්ධයන්ගේ යථාර්ථ ස්වභාවය තේරුම් ගැනීම හරි අපහසුයි. හරි අමාරුයි. ඒ ස්කන්ධයන්ගේ යථාර්ථ ස්වභාවය තේරුම් ගන්න නැතුව කවදාවත් තණ්හාව නැති කරන්න පුළුවන් මොකද තණ්හාව කියනකොට අපි දැනගෙන ඉගෙනගෙන ඉන්න මට්ටමට වඩා ගොඩක් උඹයි. යටට යනවා. අපි හිතාගෙන ඉන්නේ අපි යම් යම් දේවල් වලට කැමති වෙනවා නම් ආස කරනවා නම් මෙන්න මේ කැමති වෙන ආස කරන ස්වභාවය තණ්හාව කියනවා. නමුත් කිමොතුනේ තණ්හාව කියන ධර්මතාවය ඒක වඩා ගොඩාක් සියුම් ස්වභාවයට යනවා. අපි යමකට කැමති ආස කරන බව තණ්හාවයි කියලා ගත්තාම අපිට තණ්හාවක කොටසක් විතරයි හසු වෙන්නේ. නම් මම මගේ කියලා ගන්න බවම තණ්හාවයි. කෙටියෙන් කිව්වහම අපි මේ ඉඳගෙන ඉන්නකොට අපිට හැමෝම මේ මම ඉඳගෙන ඉන්නවා කියලා තේරෙනවා නේද? මෙන්න මේ ස්වභාවයම තණ්හා. මේ අපි පවත්වන කෙලෙස් ටික. මෙතන තියෙන්නේ අපි පුද්ගලයෙක් ජීවත් වෙනවා කියන තැන තියෙන්නේ සත්‍ය දෙකක් තියෙනවා. ඔය අපි මම කියලා හිතාගෙන ඉන්න රූපේ තියෙනවනේ. මේ රූපය රූපස්කන්ධයයි. රූපයේ ස්වභාවය යථාර්ථේ යථාර්ථේ ඉමමේව කාය යථාර්ථිතයි යථාපනිස්සන ධාතු වරෝචේ මේ කය යම්සේ පවතිද පිහිටා පවතිද එසේ පවතින ඇත්තක් වෙනවා මොකද්ද පඨවි ආපෝ තේජෝ වායු කියලා සතර මහා ධාතු රූපය එතකොට කනබුල ආහාරයෙන් තමයි මේ රූපය හැදලා තියෙන්නේ එතකොට මේ රූපයේ ස්වභාවය ඒ රූපය තුල කෙලෙස් නැහැ ඔන්න රූපස්කන්ධය. ඒ රූපය මම මගේ මගේ ආත්මය කියලා ගත්ත කෙලෙස් ටිකක් තියෙනවා. ඒ මම කියලා යමක් උරුම කරගන්න නම් එතෙන් තියෙන මොකක්ද? තණ්හා. මගේ කියලා ගන්න නම් එතන තියෙන්නේ තණ්හා. එතකොට දැන් මේ රූපය අපි මම ඉඳගෙන ඉන්නවා කියලා කියන තැන තියෙන්නේ මොකද්ද? තණ්හාවයි ස්කන්ධයි. රූපේ ස්කන්ධයක් ලෝකෙ තුල ධර්මතාවයක් ඒ රූපේ ඇතිතත නොදන්නා කම නිසා රූපේ මමයි කියන හැඟීමක් පවතී දැන් ඔන්න රූපස්කන්ධ රූපෝපාදාන ස්කන්ධය වෙනවා මෙතන තියෙන්නේ දුක්ඛ සත්‍යයි සමුදය සත්‍යයි දෙක අපි ලෝක පුද්ගලයේ ජීවත් වෙනවා කියන තැන නුවණින් සාධනය කරලා බැලුවොත් නුවණින් සීකල බැලුවොත් පවතින සත්‍ය දෙකක්. ලෝකෙ තුල පවතින සත්‍ය දෙකක්. මොකද දුක්ඛ සත්‍යයයි සමුදය සත්‍යයයි. හොඳට තේරුම් ගන්න රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන මේ ස්කන්ධයන්ගේ ස්වභාවය දුක්ඛ සත්‍යයයි. රූප වේදනා සංඥා සංස්කාර විඥාන කියන ස්වභාවය මේ ධර්මතා පහ ඇදී දුක්ඛතාවයට මේ සංගත හැම ධර්මතාවයකටම පොදු ලක්ෂණයක් නෙවෙයි මේ රූපය තුලව වේදනාව තුලව සංඥාව තුලව සංකාර තුලව විඥානය තුලව සත්‍යයේ වූ පුද්ගලයේ වූ ආත්මයක් වූ තියෙනවා වූ පිළිහෙන බවක් නැහැ බාහිර අවිඥානික ගස්වල වල තියෙන පටිඝාන තේජෝ වායෝ ස්වභාවය මේ සවිඥානික කයේ තියෙන පටිඝාන තේජෝ වායෝ ස්වභාවය දෙකම සමානයි. එතකොට රූපයේ වශයෙන් ගත්තාම මේ රූපය හේතුන්ගෙන් හටගත් එකක්. එබඳු රූපේ ස්වභාවය නොදන්නාකම නිසා අපි රූපය මම මගේ මගේ ආත්මයයි කියලා ගන්නකොට දැන් මේ රූපය අතුරු කරගෙන උපදින හිත හැම වෙලාවෙම රූපයේ කෙරෙහි බැඳිලා. එතකොට රූප උපාදාන ස්කන්ධය වෙනවා. අපි හොඳට ස්කන්ධයි උපාදානයි කියන දෙක තේරුම් ගන්නට ඕනේ. ස්කන්ධයි උපාදානයි දෙක අතර වෙනස මොකක්ද? ස්කන්ධය හැම වෙලාවෙම අනාත්මයි. ස්කන්ධය හැම වෙලාවෙම අනිත්‍යයි. ස්කන්ධය හැම වෙලාවෙම දුකයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පවතින කොහෙද? මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ ටිකේ. මේ ස්කන්ධයන්ගේ ලක්ෂණය එක. එතකොට ඒ ලක්ෂණය නොදන්නාකම නිසා අවබෝධ නොවුනුකම නිසා අපිට මේ රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ ස්කන්ධ ටික මම මගේ මගේ ආත්මය කියන කෙලෙසයක් ඇති වෙලා තියෙනවා. අදහසක් ඇති වෙලා තියෙනවා. ඒ අදහස නැත්තම් ඒ කෙලෙසේ තියෙන කුමක් මුල් කරගෙනද ස්කන්ධයන්ගේ ඇතිතතු නොදන්නාකම මුල් කරගෙන රූපේ පවතින රූපී ස්වභාවය නොදන්නාකම මුල් වෙලා තියෙනවා රූපේ මම කියන අදහස ඇති කරගන්න. වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණය නොදන්නාකම මුල් වෙලා තියෙනවා ඒ වේදනාව මම වේදනාව මගේ සංඥාව මම සංඥාව මගේ සංඛාරය මම සංඛාරය මගේ විඥානය මම විඥානය මගේ කියන හැඟීම ඇති කරගන්න. දැන් නොදන්නාකම නිසා මේ ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණ නොදන්නාකම නිසා මම මගේ කියන හැඟීම ඇති කරගත්තාම ඒ හැඟීම ඇති වෙච්ච ඒ අදහස ඇති වෙච්ච ස්වභාවය ගැනත් නොදන්නකොට අපි දැන් අපිට ආපහු අනිත් පැත්තටම අපේ හිතේ ක්‍රියාකාරීත්වය පේනවා ඒ කෙලෙස් වලින් අපි රූපය දිහා බලනවා රූපය ඇත්ත නොදන්නාකම නිසා රූපේ මම කියන අදහසක් අපේ හිතට ඇති වෙනවා හිත ගැනත් නොදන්නාකම නිසා ඒ අදහසින්ම අපි රූපය දිහා බලනවා දැන් අපිට රූපේ මම කියලායි හුරු වෙලා තියෙන්නේ අපි උදාහරණයක් ඇටියට මෙහෙම කියමු නිකන් මම රළු මට්ටමට තේරෙන්න යමක් කියන්නම්කෝ. දැන් මේ ඉස්සරහා තියෙන කැසට් එක තියෙනවා. දැන් මේ මේකේ තියෙනවා. දැන් අපි හිතාගන්නේ මේ කැසට් එකමයි මේ මේසෙමයි කියලානේ. ඔන්න දැන් මේ පඤ්ඤප්තියක් නේ ආණ්ඩුවේ නීතියක් දානවා. මේකට කැසට් එක කියන්න එපා මේකට මේසෙ කියන්න එපා. කැසට් එක කියන එකට මේසෙ කියන්න ඕනේ. මේසෙ කියන එකට කැසට් එක කියන්න ඕනේ කියලා. ආණ්ඩුවේ නීතියක් දානවා කියන්නකො. ඔන්න දැන් කාලයක් යනකොට අපි මේ දිහා බලන්න මොකක් කියලාද? මේසේ කියලා. දැන් මේසේ කියපේක දිහා බලන්න මොකක් කියලාද? කැසට් එක කියලා. දැන් ඔන්න පුංචි දරුවෙක් උපදිනවා. උපදිනකොට මේ පුංචි දරුවා මේ මොකක්ද අපච්චි කියලා ඇහුවොත් මොකද කියන්නේ? මේසේ කියනවා. මේසේ කියපු එක පෙන්නලා මේ මොකද්ද කියලා ඇහුවොත් කැසට් එක කියනවා. ඔන්න මේ ළඟට වෙනසක් තියනවද? නැහැ. ඔන්න කාලයක් යනකොට අපිට මොකක් වෙයිද? දැන් මේක දකිනකොට මේසේ කියලා හිතෙයි. මේ මේසේ කියපේක දකිනකොට කැසට් එක කියලා හිතෙයි. දැන් බලන්න අපි මේ දෙකේ නම් දෙක මාරු කරලා බලන්න මේ භෞතික தත්ත්වයේ කිසිම වෙනසක් කළාද? මේ රූපවල කිසිම වෙනසක් කළේ නැහනේ. මේ දිහා බලන හිතෙන් බලන අදහස විතරයි වෙනස් කළේ නේද? එහෙනම් හොඳට බලන්න මේ දිහා කැසට් එක කියලා බලපු හින්දා කැසට් එක කියලා පෙන්ලා තියෙනවා මිසක මේසි කියලා මේක දිහා බලපු නිසා මේසි කියලා පෙන්ලා තියෙනවා මිසක මේ කැසට් එක නිසා කැසට් එක කියලා පෙන්ලවත් මේසි නිසා මේසි කියලා පෙන්ලවත් තියෙනවද කියලා අපි බලන විදිහටයි පේන්නේ එතකොට අපිට ඒ හින්දා කියනවා යථාභූත නුවණක් නැහැ පවතින නුවණක් නැහැ අපිට අපිට හැම වෙලාවෙම පේන්නේ බලන විදිහටයි පේන්නේ. තියෙන දේ පේන්නේ නෑ කවදාවත්. දැන් හොඳට බලන්න අපි එහෙනම් මේ පරිහරණය කරන්නේ අපේ මනස නෙමෙයිද කියලා. දැන් අපිට මේ රූපය දකිනකොටම කැතතේ කියන අදහස සිහි වෙනවා. දැන් හිතටයි අපිට මේ කැසට් එක කියන අදහස ඇති වෙන්නේ කියන එක නොදන්නකොට අපි හිතන්නේ මේකයි කැසට් එක කියලා. හැම වෙලාවෙම අපිට අපේ මනස ගැන අවධානය නැතිකම තියෙනවා. දැන් කෙනෙක්ව අඳුරනවා කියනකොට දැන් මේ වහත්තය දකිනකොටම මට සිහි වෙනවා මොන වීරරත්න මහත්තයා කියලා. දැන් මට තමන්ගේ මනසේ ඇති වෙච්ච ධර්මයේ සිහිය නැති වෙනකොට මේ මහත්යයි කියලා මේ රූපෙට ඒ අදහස අපිම ඇඳ ඇඳ ගන්නවා ඊට පස්සේ. තේරෙනවද කියන්නේ? දැන් මේව දකිනකොටම බිත්තිය කියන අදහස ඇති වෙනවා. දැන් අර රූපේ දන්නවද තමන් බිත්තිය කියලා? නෑ. එතකොට දැන් ධිට්ඨිය කියලා අදහස ඇති වෙන්නේ අපිට කොහෙද? අපේ මනස තුල. එතකොට ධිට්ඨිය කියන අදහස ඇති වෙනකොට අපිට අපේ මනස තුල හටගත් අදහසක් කියලා හසු වෙන්නේ නැහැ. ආශ්‍රය කියන්නේ මොකද්ද? මෙතන ඇත්ත පෙන්වන්න නැතුව මෙහෙ පෙන්වනට ගන්නවා. ඊගාව සිතුවිල්ලෙන් සිතෙන් ටක් ගාලා මෙහෙට යොමු වෙනවා. එතකොට අපි හැම වෙලාවෙම මේ රූපේ ධිට්ඨියයි කියන එකෙන් ඉන්නේ. මේ තමයි කෙලෙස්. දැන් රූපය කියන එක අපි කියමුකෝ. විත්‍ය කියන පඤ්ඤප්තිය අතහරින්න එතන හැදිච්ච ධාතුවක් තියෙනවා නම් ඒක රූපය. දැන් ඒ රූපේ දකිනකොටම අපිට විත්‍ය කියන අදහස ඇති වෙනවා. එතකොට මම ටිකක් සල්ුවෙම කියන්නේ මේ තොරය ටිකක් සියුම් වෙන්න ඕනේ. අපිට ඒ රූපය නිසා විත්‍ය කියන අදහස ඇති උනේ කියලා දැක්කොත් මේ රූපයත් රූපය නිසා තමන් තුළ උපන නාම ධර්මත් කියලා නාම රූප කියන ධර්මතා දෙකක් අපිට හම්බ වෙනවා. එහෙම වුණොත් අපි ඒ නිසා මෙහි හටගන්න ධර්මතාවයක් දකිනවා මිසක විත්‍ය කියලා මේක අල්ලන්නේ නැහැ. නමුත් අපිට මේ නාම රූප කියන ධර්මතාව දෙක තේරුනේ නැත්නම් ඒ රූපය රූපය හම්බ වෙනකොට මනස තුළ උපදින ධර්මතාව ටික තේරුනේ නැත්නම් අපිට සග්ගල ආශ්‍රව කියන්නේ අවිද්‍යාව කියන්නේ ඇත්ත දකින්නේ නැහැ. රූපය නිසා නාම ධර්ම ඇති වෙනකොට, මිත්‍ය කියන අදහස ඇති වෙනකොට අවිද්‍යාව කියන්නේ මේ නාම රූප කියන ධර්මතා දෙකක් පෙන්වන්නේ නැහැ. මේ අදහසින් ආපහු අපි මේ දිහා බලනවා. අන්න මිත්‍ය කියන්නේ මේ කියලා අපි හිතාගෙන. ඊට පස්සේ දැන් ඔහම රැවටුණාට පස්සේ ඊගාව දවසේදී මේක දකිනකොටම ආපහු අපිට බිත්තිය කියන අදහස ඇති වෙනවා දැන් හුරුවකට ගිහිල්ලා. මේ අහුවෙන්නේම නැතුව මෙහෙමයි මෙහෙමයි කියලා බාහිරේ තමයි නැන්නේ. ඕකට තමයි ආශ්‍රෝ කියන්නේ. ඔය මට්ටම තමයි හැම අරමුණක් ගානම වෙලා තියෙන්නේ. මම මෙතෙන්දී මේ චේතනාව ගැන විතරයි රළුවට මතක් කළේ. ඒ වගේම විඳින බව හඳුනන බව කියන එකත් ওই වගේම වෙනවා. දැන් මම මුලින් මේ වේදනා සංඥා චේතනා කියන ධර්ම තුනෙන් චේතනා කියන චෛතසිකයේ ටිකක් පෙන්වන්න පහසු හින්දා මම ඔය මතක් කළේ. දැන් අපි දැක්කනේ චේතනාව නැත්තම් හිතන බව කියන එක මනස තුලයි තියෙන්නේ කියලා අපිට ඔක් වෙලා පෙවුනා මේ දෙකේ නම් දෙක මාරු කිරීමෙන් නේද? මොකද මේ කැසට් එක කියපු එකට මේසේ කියලා මේසේ කියපු එකට කැසට් එක කියලා නම් දෙක මාරු කරලා බලනකොට එහෙම පෙවුනා අපිට රූප වෙනසක් නොකොට නම් දෙක මාරු කරන්න අපිට මේ දෙක මාරු වෙලා පෙවුනා ඒ සඳහා අපි කළේ මේ දිහා හිතලා බලන ක්‍රමය හිතන ක්‍රමය වෙනස් කරපු විතරයි. එහෙනම් රේඩියක කියලත් අපි හිතුවේ මේක කියලත් අපි හිතුවේ අපි හිතපු දේ අපි දැනගත්තා. එතකොට ඔන්න චේතනාව කියන කාරණාව අපිට මනස තුල කියලා හම්බ වුණානේ. ඒ වගේමයි මේ හැඩ සතහන් පෙනෙන බව. අරමුණක් විඳින බවත් Tamange මනස තුල තියෙන්නේ. පහළ වෙන්නේ. නමුත් අපිට පෙන්වන්නේ මෙහෙ කියලා. ඒ ටික තේරුම් ගන්න ටිකක් අමාරුයි. ඒකයි දැන් ditthi visuddhi කියන්නේ නාම රූප ධර්මයන් පිරිසින් දැනගන්න එක. පංච උපාදාන ස්කන්ධය කියලා කියන්නේ හැම වෙලාවෙම මේ රූපයක් ගැටිලා නාම ධර්ම ටික පහළ වෙන අවස්ථාව වෙනකොට තියෙන ස්කන්ධය. තේරුණාද? රූප ගැටීම නිසා තමන් තුල පහළ වෙන වේදනා සංඥා චේතනා පහළ වෙනවා නම් මේ තුල කෙලෙස් නැහැ. නමුත් මේ ස්වභාවය නොදන්නාකම නිසා මේ හිතේ අත්දැකීමෙන් ආපහු මේ පැත්තට හැරෙනකොට මේ හැම අරමුණක්ම අවිද්‍යාව ප්‍රත්‍යයෙන් තියෙනවා. එතකොට ඉබේමයි දැන් මේ උපාදානය කියන එක තියෙන්නේ. කෙලස් තියෙන්නේ. ඒ නිසායි අපිට කනබුන ආහාරයෙන් හැදුණු සතර මහා ධාතුන් යුක්ත වූ මේ රූපේ පුද්ගලයෙක් හැටියට පේන්නේ කොහොමද? දැන් මේ රූපය විඥානේ නිරුද්ධ වුණාම නරුණාම ඉදිමිල නිල් වෙලා පුපුරලා ඕජස් ගලවලා පොළොවට පස් වෙනානේ. දැනුත් තියෙන මේ රූපෙනේ. ඒ රූපය අපිට කෙනෙක් වුණේ කොහොමද? අනාර විදියට මේ රූපේ ගැටෙනකොට හිතට පහළ වෙන්නේ අපි රළු වශයෙන්ම ගම්මු ඔන්න මේ රූපය හමු ගැටෙනකොටම මිනිස්සේ කියලා අදහසක් අපිට ඇති වෙනවා. දැන් රූපය නිසා හිතට පහළ වෙනවා මිනිසයා කියන අදහස. දැන් අපිට හිත පිළිබඳව අත්දැකීමක් ඇත්තෙම නෑ. අපිට කිසිම දවසක අපේ මනස පැත්තට යොමු වෙන්නේ නැති. අපි මෙතන උපදින අදහස අදහසින් ආපහු මේ දිහාමයි බලන්නේ රූපෙදී. එතකොට ඔන්න අපිට මිනිසයා කියන අපි අර කිව්වේ ඉස්සර කතා කළේ මතකද දවසක් ඈත පඹයක් ඉන්නකොට පඹයා බව නොදන්නාකම නිසා මිනිස්සෙක් කියන අදහසක් ඇති වෙනවා අපිට දැන්. ඔන්න ඈත දැන් පඹයක් ඉන්නේ. හරිද? දැන් රූපේ ස්වභාවය පඹයමයි. ඒක සත්පුද්ගල ආත්ම භාවයෙන් තොරයි පඹය. දැන් පඹයා බව පැහැදිලි නැතිකම නිසා මිනිස්සෙක් අතන ඉන්නවා වගේ කියලා අදහසක් ඇති වෙනවා. දැන් මිනිස්සෙක් එතන ඉන්නවා වගේ කියන අදහසට හේතුව මොකද්ද? පඹයද? එහෙනම් පඹයා ඌතන පඹයා බව නොදන්නාකමනේ. පඹයා ඌතන පඹයා බව නොදන්නාකම හේතු වුණා මිනිස්සෙක් ඉන්නවා කියන අදහසක් ඇති වෙනවා. දැන් මිනිස්සයා කියන අදහස ඇති වෙන්නේ කොහෙද? අපේ මනසේ. දැන් අපේ මනසේ ඇති වෙන මේ අදහස ඒ රූපෙට අයිතිද? රූපය ඇතුලේ තියෙනවද? එතකොට ඒ රූපයේ දිහා මේ අදහසින් බැලුවොත් හරියද? වැරදි. දැන් ඔන්න බලන්න එතන පඹයක් ඉන්නේ පඹයා බව නොදන්නා කම නිසා මිනිස්සෙක් කියන අදහසක් උන්න අපිට ඇති වෙනවා. දැන් අපිට අපේ අදහස ගැන දැනුමක් නැති වුණොත් අපිට මිනිස්සයා පේන්නේ කොහෙන්ද? අර පේන රූපය තමයි මිනිස්සයා කියලා. ඔන්න දැන් ඒ රූපේ මිනිස්සයා කියනකොට එතන අපි නිකමට කියමු පඹය කියපු තැන ස්කන්ධය කියන්නකො ස්කන්ධ වගේ. ස්කන්ධයන්ගේ ස්කන්ධ ස්වභාවය නොදන්නාකම නිසා මනුස්සය කියන අදහසක් ඇති වෙනවා. දැන් ඒ අදහස ගැනත් නොදන්නා වුණු මේ මනුස්සය කියන අදහස ටික තියෙන්නේ මොකේද? අර පඹය කියපු තැන ස්කන්ධ ටිකට. ඔන්න දැන් මේ රූපය මනුස්සය කියලා පේනකොට අපිට ඒකට කියනවා උපාදාන ස්කන්ධය කියලා. ඒ පඹය වගේ අපිට ඉදිරියෙන් කෙනෙක් පේනකොට පේන රූපේ ස්වභාවය අනාත්මමයි. ඒ රූපේ රූපේ ලක්ෂණය රූපේ රූපී ලක්ෂණය අනාත්ම බව සත්වපුද්ගල නොවුණු බව හේතුන්ගෙන් හටගත්ත බව නොදන්න කොට මොන දැන් පබ්බය නොදන්නකම නිසා මිනිසෙක් ඇති වෙනවා කියලා දැක්කා වගේ මේ රූපයේ ස්වභාවය නොදන්නකමට මිනිසෙක් කියන අදහසක් ඇති වෙනවා කියන්නකෝ දැන් රූපය කියන්නේ ස්කන්ධ ටික මනුස්සය කියන අදහසක් අපිට ඇති වෙනවා. දැන් මේ අදහසට හේතුව මේ රූපේද? එහෙනම් මේ රූපේ ඇත්ත ඇති ඇති නොදන්නා බව. හැබැයි මේ රූපේ ඇත්ත දැනගෙන මිනිස්සය කියන අදහසින් ලෝකේ කටයුතු කරන්න පුළුවන්. එතකොට මේ රූපයේ විපරිණාම වුණාට මිනිස්සෙක් වුණා කියලා අඬන්නේ දැන් අපිට මේ ඇත්ත නොදැක්කොත් වෙන්නේ මේ රූපය ගැටෙනකොටම අවිද්‍යාව දැන් හුරු වෙලා හොදටම. මිනිසයා කියන අදහසක් ඇති වෙනවා. දැන් මේ අදහසින් අපි මේ දිහා මිනිසයා කියලා බලනකොටම අපිට මොකද වෙන්නේ? උපාදාන. තණ්හාව කියනක ඔන්න ඔච්චර දුරට යන ඕගලන්ට අරමුණක් හම්බ වෙනකොට සත්ව පුද්ගල ආත්ම භාවයෙන් ලෝකේ හම්බ වෙනවා නම් දැනගන්න මේ උපාදාන ස්කන්ධයක් පරිහරණය කරනවා කියලා. වෙලා තියෙන ඔන්න තණ්හාව ඔච්චර දුරට යනවා. සත්ව පුද්ගල භාවයේ දුරු නොකර තබා ගන්න බවම තණ්හාවයි. සත්ව පුද්ගල භාවය යමක් අයින් කරන්නේ නැහැ කියන්නේ මොකද්ද? කැමැති කියන එක තියාගන්න ඒ ඒ ගතිය දක්වා යනවා. එතකොට අවිද්‍යාව කියන තැන දක්වාම ගිහිල්ලා තියෙන තණ්හාව කියන එක. අවිද්‍යාවට කියන්නේ තණ්හානුසය කියලා. එතකොට මේ ස්කන්ධ ගැන ඉගෙන ගන්න කියන්නේ ඒ නිසයි. ධාතු ආයතන ගැන ඉගෙන ගන්න කියන්නේ ඒ නිසයි. පංච උපාදාන ස්කන්ධය ගැන ඉගෙන ගන්න කියන්නේ ඒ නිසයි. එහෙම ඉගෙන ගත්තාම අපිට හමු වෙන එක ධර්මතාවයක් තියෙනවා. අපි හැම වෙලාවෙම පරිහරණය කරලා තියෙන්නේ උපාදාන ස්කන්ධ. ඒකයි මේ ලෝකයේ තුල අර සූත්‍රයෙන් පෙන්වුවේ මේ සද්ධර්මය අහලා නැති කෙනෙක් මේ ධර්මතාවයේ මේ පංච උපාදාන ස්කන්ධයෙන් තොරව කිසිම පැවැත්මක් වෙන්නේ නැහැ. ඉඳගෙන ඉන්නවා, හිටගෙන ඉන්නවා, ඇවිදිනවා මේ හතර ඉරියව්වම වෙන්නේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධයකයි. එයාට නාම රූප කියලා ධර්මතා දෙකක් හම්බ වෙන්නේ නැහැ. රූප නිසා නාම ධර්ම පහළ වෙනකොට ඒ ධර්මතාවය කවදාවත් හම්බ වෙනවද? හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්නේ හැම වෙලාවෙම මානසික අධ්‍යක්ීම බාහිර. උපාදාන ස්කන්ධයක ස්වභාවය තේරුම් ගන්න හැම වෙලාවෙම සිතේ අධ්‍යක්ීම හම්බ වෙන්නේ යට බාහිර. මනස හම්බ වෙන්නේ නැහැ, හිත හම්බ වෙන්නේ නැහැ. හැම වෙලාවෙම මම, මගේ, මගේ ආත්මයයි කියලා නැත්තම් සත්පුද්ගල ආත්ම භාවයෙන් ලෝකේ හම්බ වෙනවා කියලා කියන්නේ මේ මානසික අධ්‍යක්ීම. වෙලා තියෙන්නේ මොකද්ද මෙතන? මේ නාම රූප කියන ධර්මතාව දෙක නොදන්නාකම. ඒ ටික ඒ මෝඩකම දුරු කර ගැනීම සඳහායි අපි මේ ස්කන්ධ භාවනා කරනවා විදර්ශනා කරනවා කියලා ස්කන්ධයන්ගේ උදේවැය බලන්න. රූපය ගැන හොඳට බලනවා අර පඹය උටන පඹය ගැන බලනවා වගේ. පඹය එතන තියෙන ලී කෑලි ටික කෝටු ටික මේ ඇඳුම් ටික මුට්ටිය මුට්ටියේ හුණු ටික ගාලා තියෙන හැටි මෙහෙම බලනකොට අපිට තේරෙනවා මෙතන තියෙන පඹයක් නම් එන මිනිසයා කියන අදහස ඇති වෙන්නේ අපේ මනසට නේද? කියලා අත්දැකීමෙන් ඕනේ. දැන් කෙස් ලොම් නියදත් හම්මස් නහර මේ වගේ එකින් එක එකින් එක බලනකොට මෙතන තියෙන මෙබඳු කොටස් ටිකක් නම් මෙබඳු කොටස් ටිකක් තියෙන තැන මිනිසය කියන අදහසක් ඇති වෙන්නේ අපේ මනසට නේද? රූපේ ගවේෂණය කිරීමෙන් නාම ධර්ම හසු වෙන්නට ඕනේ අපිට. එතකොට ඒ නාම ධර්ම ටික අපිට හමු වුණොත් අපි දන්නවා මේ නාම ධර්ම ටිකෙන් මේ රූපය දිහා බලන හිඳයි මෙච්චර කාලයක් මේ රූපය ඇත්ත නොපෙනෙන්නේ. හිතේ දැන් වෙන දේ තමයි රූපය නිසා නාම ධර්ම පහළ වෙනකොට. නාම ධර්ම ආපහු රූපයට අයිති කියලා හිතුවොත් පැත්තකට ගියාම අපිට නාම ධර්ම සිහි කරන්න පුළුවන්. එතකොට ඒත් අපිට රූපේ සිහි කරුවා කියලා ඒ මෝඩකම අපේ මනස තුලටම එනවා. ඇයි? තේරුණාද මං කියන්නේ? ඒ කියන්නේ දැන් ඉදිරියෙන් තියෙන ඒ ධාතුව නිසා අපේ මනසට හිතට න මනුස්සයා කියන අදහසක් ඇති වුණා. ඒ රූපයත් රූපය ආරම්භය මිනිසයා කියන අදහසත් අපිට ඇතිවෙච්ච බව නොදන්නවා වුණොත් අපි මිනිසයා කියලා දකින්නේ මේ සිතේ අත්දැකීමත් රූපයක් දෙකම එකට එකතු කරලා බාහිරින්නේ. එතකොට අපි පැත්තකට ගිහිල්ලා මේ අදහස දිහි කෙරුවොත් ඉබේම හිතට රූපයක් ඇඳෙනවා අපිට. එතකොට අපිට මේ මනස ගැන ඉගෙනගෙන නැති හින්දා අපිට හිතේ රූපය සිහි කරනවා. ආපහු මරණාසන්න මොහොතේදී නැවත රූපයකට යන්න තියෙන නිමිත්තක් නේ. කියන එක තේරෙන්නේ නැති ඇතිනේ. නමුත් එක දෙයක් අපි කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ මේ නාම රූප කියන ධර්මතා දෙක ගැඹුරු නිසාමයි බුදුරජාණන් වහන්සේ ඊට පස්සේ පෙන්වුවේ නීවරණ දුරු කරගන්න ඕනේ. හිතේ චිත්ත සමතයක් තියෙන්න ඕනේ මේක දකින්න නම්. ඒ චිත්ත සමතයක් තිබුණොත් තමයි ඇත්ත දකින්න පුළුවන්. එතකොට චිත්ත සමතයක් ඇති කරගන්න නම් සීලයක පිළිපදන්න ඕන. සීලයක පිළිපදලා හිත සමාධි වෙන නීවරණ දුරු වෙන බුදු ගුණ අසුබේ සතර කමඨං මේව වඩන්න. ඇයි මේක කරන්නේ කියලා අපිට නුවණක් තියෙනවා යමක් පෙනෙනවා කියන තැන නාම රූප කියන ධර්මතා දෙකක් තියෙනවා. මේක දකින්න මේ භාවනාවේ ප්‍රතිඵලය තමයි අපි බලාපොරොත්තු වෙන්නේ ඇහෙන් යමක් දකිනකොට ලෝකයට රූපයක් හම්බ වෙන තැන නාම රූප කියලා ධර්මතා දෙකක් තේරුම් ගන්න තියෙනවා කියලා දැනගන්න දැනට. කනට ශබ්දයක් ඇහෙන තැන ලෝකයට ශබ්දය කියලා බාහිර යමක් හම්බ වෙන තැන නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා තේරුම් ගන්න. දකින්න. ගඳ සුවඳ කියලා හම්බ වෙන තැන නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා. රසලා විඳිනවයි කියන තැන නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා අවබෝධ කරගන්න. සීතලක් උෂ්ණයක් කයට දැනෙනවා කියන තැන නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා අවබෝධ කරගන්න. මනසට යමක් සිහි වුණා කියලා කියන තැන නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා අවබෝධ කරගන්න. එක අවස්ථාවක් අපි තේරුම් ගත්තාම හැම ධර්මතාවෙම සමාන මෙන්න මේ නාම රූප කියන ධර්මතා දෙක පිරිසින් දැක්කොත් තමයි ditthi visiddhi දැකීම පිරිසිදුයි කියලා කියන්නේ. එදාටයි මේ සියලුම සැක සංකා දුරු වෙන්නේ. දැන් අපිට කොච්චර කිව්වත් තාම මේ ප්‍රශ්නනේ. කාංකා විතරන විසුද්ධිය පහළ වෙන්නේ එදාටයි. සැක සංකා දුරු වෙන්නේ මේ නාම රූප කියන ධර්මතා දෙකක් තියෙනවා දකිනාහන එකේ කියන එක අපිම දැක්ක දවසටයි. තාම අපි කවුරුත් කියන හින්දානේ මේ ඒ දැනගන්නේ දකින්නේ. ඉතින් දැනට අපිට ඕනේ ඉස්සෙල්ලා අනුමානයට අහලා අහලා තියාගන්න අහගන්න. මෙන්න මේ දකිනාහන හැම අරමුණකම නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා කියලා. ඒ අහපු දේ දැකගන්න තමයි සීලයක පිහිටලා හිත වඩන්නේ. සීලයක පිළිපදලා සමාධිය වඩනවා නීවරණ දුරු වුණාම මේ අහගත ධර්මය දැක ගන්න පුළුවන් වෙනවා මොකද නීවරණ දුරු වෙච්ච මනසකින් සිහි කළාම මේ ධහම අවබෝධය අන්න එදාට අපිට තේරෙයි ලෝකය කියන එක මෙහි බාහිර නෙමෙයි තියෙන්නේ ඒ නිසා මෙහි උපදින්නේ දැන් අපිට අද ලෝකය හම්බ වෙන්නේ මේ වටපිටාවෙන්ම නෙමෙයිද තේරෙනවද ඒ කියන්නේ බාහිරින් අපිට ලෝකෙ හම්බ වෙන්නේ. නමුත් මේ දුක නැති කරන්න නම් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මහණෙනි දුකත් දුක ඇතිවීමත් නැතිවීමත් නැති කරන මගත් බඹයක් වුණ ශරීරය තුළින් පනවා වදාරන. ලෝකයක් ලෝක සමුදයත් ලෝක නිරෝධයත් ලෝක නිරෝධ ගාමිනී ප්‍රතිපදාවත් බඹයක් වුණ ශරීරය තුළින් පනවා වදාරන. අපිට මේ Taman කියන මේ රූපයේ තුලින්ම අපිට හම්බ වෙන්න ඕනේ ලෝකේ. ඒ කියන්නේ මේක ඇතුළේ තියෙනවා කියන එක නෙමෙයි. ඒ නිසා මෙහි උපදින බව අපිට තේරෙන්න ඕනේ. එදාටයි අපි මෙහි හොයාගෙන යන්නේ නැත්තේ. එතකොට මේ කියන්නේ තාම මම පොහොසත් නැහැ කියන්න මට තේරුණාද? මේ දහම ගොඩාක්ම ගැඹුරු තැනකට යනවා. ඒ කියන්නේ පුද්ගල භාවය දුර්වල ධර්මතාවයක් වෙනවා. අපි කියමුකෝ අපිට පුද්ගලයෙක් මිනිසෙක් කියලා පණවන්න තියෙන්නේ ඉඳගෙන ඉන්න, ඇවිදින, හිටගෙන ඉන්න, නිදාගන්න කියන ඉරියව් හතරනේ. මේ ඉරියව් හතරෙන්ම මිදිලා ඉන්න පුළුවන් ජීවිතයක් ගැන හිතන්න පුළුවන් අපිට. එතකොට නමුත් එහෙම තැනක් තියෙනවා. අපි රහතන් වහන්සේ දිහා අපේ උපාදානය දුර වෙලා නැති කමින් අපි පුද්ගලයෙක් බැලුවට රහතන් වහන්සේ කියලා. රහතන් වහන්සේ කියන්නේ මේ හතර ඉරියව්වෙම ඉදිලා ඉන්නේ. අපි මම රතු පාට කණ්ණාඩියක් දිහා කණ්ණාඩියක් දාගෙන පිටිය දිහා බැලුවොත් මේ පින්වතුන්ට ඒක රතු පාට පේනවද? නැහැ. නේද? මට එහෙම පේන්නේ මොකක් නිසාද? මම බලන්නේ ඒ වගේ අපේ උපාදාන ඇහින් අපි ලෝකෙ දිහා බැලුවට රාතන් වහන්සේට අපිට පේන විදිහට පේන්නේ නැහැ. ඒ ධර්මතාවය. මිදුණා කියන්නේ ඒකයි දුකෙන් මිදුණා කියන්නේ. මේ අපිට තියෙන එකම මින්ම මේ රූපය. මේ රූපය තමයි අපිට තියෙන එකම මින්ම මේ රූපයට සාපේක්ෂව තමයි අපි හැමෝටම මම කියන තැනක් තියෙනවනේ. මේ මම කියලා රූපය අල්ලගෙන ඉන්න තැනට සාපේක්ෂව ඕක තමයි මින්ම. ඔතෙන්ට සාපේක්ෂව තමයි ඉදිරියක් තියෙන්නේ පිටිපස්සෙත් තියෙන්නේ උඩ යට වටපිටාවක් තියෙන්නේ මේ රූපයට සාපේක්ෂව. මේ එකම රූපෙන් අපේ හිත මිදුණොත් අපි මේ හැමතැනින්ම අතහැරලා විපමුත්තස සබ්බති. ඒ මනසට මිමි නැහැ. අපි කියමු දැන් මේ ලෝකෙන් එහා අභ්‍යවකාශය තුල මේ තනි පුද්ගලයෙක් හිටියොත් මෙයාට උඩක් යටක් හෝ උතුරක් දකුණක් තියෙයිද? ඇයි මයින්ඩ් යමක් නැන්නේ? මයින්ඩ් මොන හරි තිබුණොත් තමයි ඒ කියන්නේ තනි දෙයක් වුණොත් ඒකට අපහම මින්මක් නැන්නේ නේද? ඒ වගේ අපි හරියටම මේ නාම රූප දෙක පිරිසින් දැක්කොත් දකින දේ දකින්න පස්සේ නිරුද්ධයි කියන නුවණ එළප තිබෙනවා. අහන දකින අහන දැනෙන හැම අරමුණක්ම ඒ ඒ හේතුන්ගෙන් පස්සේ නිරුද්ධයි කියන අවබෝධයක් ආවොත් අපේ ජීවිතයේ වර්තමාන එක් චිත්තක්ෂණයකට විතරක් කොටු වෙනවා සීය උපදිනවා එහෙම වුණාම ඒ උපන්න අවස්ථාව ඒ ධර්මතාවයටම වැය වුණාම ඒකට මයින්ඩ් ආපහු මිනින්නේ අපි කියමුකෝ දැන් මම ඒකට උපමාවක් කියන්නම් මේ පින්වතුන්ට බොහෝම කැමැත්තෙන් හරීම ආසාවෙන් බොහොම ලස්සන චිත්‍රපටයක් බලනවා කියන්නේ. දැන් බලනකොට ඕගොල්ලෝ ඉඳගෙන ඉන්නවා කියලාවත් දන්නවද ඔයගොල්ලෝ? ඈ? දන්නවද? හතර ඉරියව්වෙන් අනේ එකක්වත් හම්බෙනවද? ඔයගලන්ට ඒ අරමුණම විතරක් නෙමෙයිද ජීවිතේ? රහත් වුණා කියන්නේ ඒ උපදින අරමුණට දැන් ඒ ඔයගලන්ට කෙලෙස් සහිතව තියුණුවට යොමු වෙලා. ඒ අරමුණට පේනවයි කියන අරමුණට හිත එකඟ වෙලා ඉච්චරට. ඒකයි ඒ තේරුම. එතකොට ඔයගලන්ට ඉරියව් හතරක් හම්බ වෙන්නේ නැහනේ. තේරෙනවද මම කියන්නේ? නමුත් ජීවිතේ පවතින පේන අරමුණක ඉතින් රහත් උනා කියලා කියන්නේ ඒ උපදින අරමුණම විතරයි ඒකට ඉතා තීක්ෂණයි. සමාධි ඉන්ද්‍රිය තියෙනවා. එතකොට මේ පැති නෑ මුකුත්ම. ඊට පස්සේ ඒක ඉපදිලා යමක් අහනවා කියනකොට දැන් අර දැකපේක නිරුද්ධයි. එතකොට ඇහෙනවයි කියන සිද්ධියම විතරයි ජීවිතේ. මෙහෙම බලනකොට මේ පේන ටික විතරමයි ජීවිතේ. එතකොට මේ ඉඳගෙන හිටගෙන ඉන්න පුද්ගල භාවයක් හම්බ වෙන්නේ නැහැ මේ මනසට කොයිම ඉරියව්වක. හැම වෙලාවකම. අද අපිට ඒ වෙලාවට තියෙන ඒ දියුණු සමාධිය නැහැ ඊගවරම. තේරෙනවද? ඒකයි මේ වෙලා තිස් අර අර උනේ මොකද්ද? ඒ අරමුණට කෙලෙස් සහගත. ඔකට කියන මිච්ඡා සමාධි කියලා. රාගදේශ මොහ සාගර චිත්ත සමතයක් අපිට ඒ තියෙන්නේ ඒකයි. ඒ හිතේ එකඟ බවයි තියෙන්නේ. හොඳ සින්දුවක් අපි අහනවා කියන්නකො. බොහොම ලස්සන සින්දුවක් අහනකොට අපිට අනිත් මොකවත් මතකද? අනිත් මොකකින්වත් දුක එනවද? නෑ. ඒ වෙලාවට ජීවිතයේ අපේ ජීවිතයේ ඔච්චරක් වුණොත් දුක කියලා අඬන්න වැළපෙන්න යමක් තියෙනවද? මොකද අපි ඒ ඇහෙන පේන දෙයට මේ ටිකත් එකතු කරගෙන ඇහෙන දෙයට මේ ටිකත් එකතු කරගෙන මේ දුක් විඳින්නේ. එතකොට දැන් වර්තමානයේකටම හිත පවතින ස්වභාවයට ආවා කියලා කියන්නේ. දිත්තේ දිත්ත මත්තන් දකින්නකොට දැකීම විතරයි. දැන් අද මට ඉඳගෙන ඉරියව්වලුත් මේ අරමුණ දකින්න පුළුවන්. හිටගෙන ඉන්න ඉඳ හිටගෙනත් මේ අරමුණ දකින්න පුළුවන්. ඇවිදින්නොත් මේ අරමුණ දකින්න පුළුවන්. නිදාගනත් මේ අරමුණ දකින්න පුළුවන්. මට දැකීම දැකීමක් විතරක් පුළුවන් මේ දකින්න දෙයට හතර ඉරියව්වම මගේ සම්බන්ධයි. ඒ හින්දා මේ දකින්න දේ ආරම්භය හතර ඉරියව්වෙම මට දුක් විඳින්න පුළුවන්. මගේ කෙලෙ මනසේ කෙලෙස් නැති වුණොත් දකින්න දේ දැකීමක් පමණයි කියන්නේ මගේ හතර ඉරියව්වෙම සම්බන්ධය නැති වෙන මේ පේන සිද්ධියට. හැම වෙලාවෙම ජීවිතේ ওই මට්ටමක පවතී. එහෙම වුණොත් මේ පුද්ගල භාවයකින් එන දුකෙන්, ජරා මරණ දුකෙන් මිදෙන්නේ මේ ජීවිතේමයි. ඒ හින්දා අජරාමරයි කියනවා. පේන දේ තුල මහලු බව මරණය කියලා දුකක් අපිට හම්බ වෙයි. ඒ ටික නිරුද්ධ වෙනකොටම ඊගාවට උපදින ධර්මතාවය විතරමයි අනිත් අත්දැකීම් නැහැ. හටගත්ත දේ නිරුද්ධයි කියන නුවණ තියෙනවා. අපිට හිතා ගන්න බැරුණාට මෙන්න මෙහෙම තැනක් තියෙනවා. එතකොට නමුත් අපිට හැම වෙලාවෙම ලෝකයට සම්බන්ධයි කියලා කියන්නේ. හැම දකිනහන හැම අරමුණක්ම මේ හතර ඉරියව්වට සම්බන්ධ කරගෙනයි අපි ඉන්නේ. ඒ කියන්නේ දුකට උරුබකාරයක්වයි. නමුත් අපි මේ පේන සිද්ධිය වගේම මේ පේන සිද්ධිය බාහිරම. දැන් මට මේ දිට්ඨිය පේනවා වගේම මේ රූපය පේන එකත් මේ හැට සාපේක්ෂව බාහිරම. බාහිර අරමුණේකමයි අපි මේ ඉන්නේ. අරමුණු වල හටගෙන නිරුද්ධ වෙන බව අපිට පේන්නේ නැත්තේ බාහිර නිසා මනස තුල හටගන්නවා කියලා අපිට පේන්නේ නැතු බාහිර තියනවායි කියන මෝඩකම නිසායි. එතකොට අපිට මේ නාම රූප කියන දෙක තේරුම් ගත්තාම ලැබෙන වාසිය තමයි අපිට මේ ජරා මරණ ශෝක පරිද ඒ කියන්නේ කිසිම කෙනෙකුට අපිට රිද්දන්න පුළුවන් කමක් නැහැ. පේන අරමුණට ගහන්න පුළුවන් අපිට. දැන් අපි කියමුකෝ ඔන්න අර ඒ ටීවී එක බලන අවස්ථාව වගේ පේන સિદ્ધාන්තය විතරයි කියනකෝ ජීවිතේ. දැන් ඔයගලන්ට පේනවනේ. ඒ වෙලාවට නමුත් මේ පුද්ගලයෙක් ගැන කිසිම දෙයක් ගැන මම කියලා හැඟීමක් ගැන මේ මුකුත් මතක නැහැ. මුකුත් දන්නේ නැහැ. එයින් එන දුකකුත් නැහැ. නමුත් අර පේන දේ තුල ඔන්න දුක් වෙනවා එක්ක සතුට වෙනවා hina වෙනවා කියන සිද්ධියක් විතරයි තියෙන්නේ. ඕගලන්ට මේ පේනවයි කියන සිද්ධිය තුලත් ඇත්ත ඇති හැටියක් පේනවනේ. වෙන දුක් විඳින්න ඊට ගලපෙන්න වෙන අරමුණුත් නැති වුණොත් උගලගේ ජීවිතේ දුක එන්න තැනක් ඇත්තෙම නැහැ. ඔන්න ඔතෙන්ට ওই ওই தත්ත්වයටපත් වුණොත් කියන අජරාමර නිවන. ජරා මරණ නැහැ. ඒ කියන්නේ එතන තියෙන ධර්මතාවයක්, පුද්ගල භාවයක් නැහැ. හේතු ධර්මතාව ටිකක් නිසා දැකීම කියන කාරණාව වෙනවා. ඒ හේතුඵල ධර්ම නිරුද්ධ වෙනවා නිරුද්ධ වෙනකොට දකින්නයි කියන සිද්ධිය නිරුද්ධ වෙනවා. ලෝකේ ඉපදලා නිරුද්ධ වෙනවා. යම් යම් හේතුට ගැටෙනකොට ඇසීමයි කියන ධර්මතාවය වෙනවා. ඒ හේතු ටික නැති වෙනකොට ඇසෙනවයි කියන ධර්මතාවය නිරුද්ධ වෙනවා. දකින පුද්ගලයා හා අහන පුද්ගලයා නැති වෙනවා එකයි වෙන්නේ මේ. දකින්නා සහ අහන්නා කියන කෙලෙස් ටික පුද්ගල භාවය නැති වෙනවා. දැකීම සහ ඇහිම කියන ධර්මතාවයක් ඉතුරු වෙනවා. ඒ ධර්මතාවය කෙනෙක්ගේ නෙමෙයි. ඉතින් මම මේ <laughs> මෙතින්දි මතක් කළේ මෙන්න මේ වගේ තැනක් තියෙනවා අපිට යන්න මේ ජීවිතේම දුක නැති කරනවා නම්. දුක නැති වෙනවා කියලා කියන්නේ අන්න ඒ නිසයි. එහෙම නැතුව මේ පුද්ගල භාවයක් හැම වෙලාවෙම මේ පුද්ගලයේ විදිහටම අපිට පෙනී හිටිනවනම් මේ දුක නැති කරන්න බෑ. දුක් විඳින්න වෙනවා. මොකද ඊට පස්සේ කයට යම් වේදනාවක් දැනුණත් ඒ වෙලාවට මේ සම්පූර්ණ රූපෙම ඇඳෙන්නේ අර වේදනාව විතරයි ඉලක්ක වෙන්නේ. ආ පුද්ගලයෙක් විඳින වේදනාව හිතින්නේ ඒ නිසා මේ පිමුතුන් කොහොම හරි මේ ජීවිතේම මේ දුක් නැති කරගෙන කරන මේ ධහම අවබෝධ කරගන්න ඕනේ කියලා සද්ධාව ඇති කරගෙන බොහොම උවමනාවෙන් මේ ධහම ඉගෙන ගන්න උත්සාහවත් වෙන්න. ඈ මේ පංච උපාදානස්කන්ධය කියන්නේ මොකක්ද කියලා කෙල දහම ඉගෙන ගන්න. ඒ ස්කන්ධයන්ගේ ස්කන්ධ ලක්ෂණය මොකද්ද කියලා නුවණින් ටිකක් හොඳට විමසන්න හැම වෙලාවෙම. රූපය කියනකොට හැම වෙලාවෙම අපි කරන ලොකු වැරද්දක් තමයි අපිට මෙච්චර කාලයක් අපි දන්න විදිහට රූපය කියලා පරිහරණය කරුම් මට්ටමමයි සිහි කරගන්නේ. ඇහත් රූපයක් දෙක කියනකොටම අපි මෙච්චර කාලයක් රූපයයි කියලා දන්න දේවල්මයි සිහි කරගන්නේ. නමුත් විදර්ශනා කරනවා කියලා කියන්නේ අපි දන්න දේ නෙමෙයි. පවතින ස්වභාවය මොකද්ද කියලා තේරුම් කරගන්න උත්සාහවත් වෙන්න ඕනේ. මං කිව්වේ දැන් පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු කියන උට. දැන් තේජෝ ධාතු තේජෝ කියන්නේ උෂ්ණය. උෂ්ණ ස්වභාවයක් තියෙන. දැන් උෂ්ණ ස්වභාවය කියනකොට ඒකේ හැඩතල පේනවද? ඉතින් පඨවි ධාතු කියන එකේ ස්වභාවය තේ ගානටම යනවා. එක ධාතුවක් රළුයි එක ධාතුවක් සිවුම් වෙනවද? නැහැ. එතකොට අපි පඨවි ධාතු, ආපෝ ධාතු, තේජෝ ධාතු, වායෝ ධාතු කියනවල මේ සතර මහා ධාතුවම ගස්, ගල්, ගෙවල්, දොරවල් කියන මේ හැඩතල මවා ගන්න නැතුව මේ හැම දෙයක්ම තම ඔබෙන් පවතින සියුම් ස්වභාවය ස්වභාවයම ගතිය තේරුම් ගන්න අපිට උත්සාහවත් වෙන්න ඕනේ. මේ මොකද තද ස්වභාවය කියන එක. එතකොට ඒබඳු ස්වභාව ධර්ම හතරක් නිසා මේ හැඩතල පේන්නේ හිතට සංඥා කියලා කියන්නේ. අපි මේ හිතට පහළ වෙන නාම ධර්ම අර ධාතු හතරට ඈඳලා තමයි අපි මේ රූප හදාගන්න තියෙන්නේ. ලෝකයක් අපිට හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසායි අපිට මේ විදර්ශනා කරනවා කියලා ටිකක් මහන්සි වෙන්න වෙලා තියෙනවා. මොකද මේ පේන දේ ඇත්ත නම් 아무තෙන් ආයේ බලන්න දෙයක් නැහැ. අපි හිතාගෙන හිටියට රූපය නම් තේරුම් ගන්න ලේසියි කියලා. මට හිතෙන රූපය තමයි තේරුම් ගන්න අමාරුම කියලා. මොකද රූපය තේරුම් ගත්තා නම් අනාගාමී. <laughs> එතනින් එහාට බොහොම පහසුයි. රූපය කියන එක තේරුණා නම් කබලින්ක ආහාරයේ පිළිසිඳ දැක්කහම යම් සංයෝජනයකින් බඳුන් සත්‍ය මේ ලෝකෙට එනනම් ඒ සංයෝජන යට නැහැ කියනවා. එතකොට අමාරුම අනාගාම වෙන එකද රහත් වෙන එකද? අනාගාම වෙන එක. ඇයිද? එතනින් පස්සේ රහත් නොවුනත් කම නැහැ දුක නැහැ. ඇයි සතර අපාය තියෙනවද? බ්‍රහ්ම ලෝකවල. නේද? නේද? මේ එතකොට රූපේ අපි පහසුයි කියලා හිතේ රූපේ තමයි අමාරු. ඇයි අපි මෙච්චර කාලයක් හිතයි මේ රූපය කියලා පරිහරණය කරලා තියෙන්නේ. ඒ හින්දා රූපයයි අපිට හොයාගන්න බැරිලා තියෙනවා. හිතට නාමයට රූපය කියලා රැවටිලා. රූපයට නාම කියලා රැවටිලා. දැන් ප්‍රශ්නේ දෙක දෙපැත්තට වෙලා තියෙනවා. ඔන්න ඔය පැටලුම් බේරගන්නයි තියෙන්නේ. ඒකට තමයි අපි මේ ස්කන්ධ ධාතු ආයතන කියන මේ ධර්මයන් ගේ පෞද්ගලික ලක්ෂණ ටික ටික මෙනෙහි කරලා බලන්න. එහෙනම් ඒ සඳහා අපි දැඩි කැපකිරීමක් කළොත් උත්සාහ කළොත් අපිට මේ ජීවිතයෙන් දුකෙන් මිදෙන්න පුළුවන්. මම ඉස්සෙල්ලා අර මතක් කිව්වේ දුක නැතුව ඉන්න පුළුවන් මෙන්න මෙබඳු තැනක් තියනවා කියන එක කියන්නේ. ඒක දැනගත්තා කියලා අපිට මාර්ගයට උපකාර වෙන්නේ නැහැ. නමුත් එහෙම දෙයක් තියනවා කියලා දැනගත්තාම අපිට දුකෙන් මිදීම මේ ජීවිතේම ලබා ගන්න පුළුවන් කියන මේ මේ අවස්ථාව ලැබෙනකොට වීරිය ඇති වෙනවා. ඈ ඒ නිසා කාල වේලා එහෙනම් ගිහිල්ලා තියෙන්නේ. අපි දැන් අතර කරමු. මේ මේ කතා කරපු දේ අපිට මේ මට්ටමට තේන්නේ නැහැ කියලා කියන්නේ නීවරණ ධර්ම තියෙන නිසා. එතකොට නීවරණ ධර්ම දුරු වෙන්න නම් හැම වෙලාවෙම සාතච්ඡකාරී සක්කච්ඡකාරී අත් නොහැර කරන්නට ඕන සකසා කරන්නට ඕනේ මොකද්ද හැම වෙලාවෙම බුදු ගුණ හෝ අසුබේ හෝ මරණේ හෝ මෛත්‍රී හෝ කුමන හෝ දහම් මනසිකාරයක ඉඳ සිහියෙන් ඉඳ උත්සාහවත් වෙන්න. gedara doreti. එහෙම තමයි නීවරණ දුරු වෙන්නේ. නීවරණ දුරු වුණොත් මේ අහගත දේ දැක ගන්නවා කියන එක තරම් අමාරු නෑ. එතකොට ඒ නිසායි අපිට සීලයක පිළිටන්න ඕනේ. සීලයක පිළිටලා හිත සමාධි කරන්න සීල සමාධි කියන ධර්මතා දෙකක් සීල විසුද්ධි චිත්ත විසුද්ධි කියන ධර්මතා දෙක දීලා පස්සේ ධිට්ඨි විසුද්ධිය කිව්වේ ඒ තරම්ම මේක ලෝකෙට පේන්නේ නැති හින්දායි මෙච්චර කාලයක්ම උපාදාන වැසුරු කරපු මේ ලෝකෙ තුල ඇත්ත එකපාරටම පේන්නේ නැහැ අපේ හුරුවම ඉදිරිපත් වෙන්නේ ඉතින් මේ අනිත් පැත්තටම කරකවන්න වෙලා තියෙනවා එහෙනම් හැම කෙනාම සිහියෙන් යුක්තව පුළුවන් තරම් මනස රැකගෙන මේ ජීවිතේම දුක අවසන් කරගන්න උත්සාහවත් වෙනවා.